මේ සඳහා අපි සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනියම සංග්‍රහ වෙලා තියෙන බ්‍රහ්මජාල සූත්‍රය ඉදිරිපත් කරගත්තේ. ඉතින් මේ වෙනකොට අවස්ථා 26ක් ඒ 26ක් අත කළ තියෙනවා. අද අපි මේ 27 වෙනි අංකයේ බ්‍රහ්මජාල සූත්‍ර දේශනා මාලාවේ 27 වෙනි අංකයටයි මේ වස් කාලේ මේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ තාක්කල් කරගෙන ආපු විවරණ මාර්ගයේ දිගේ පසුගිය දවස් ටිකේම ඉදිරිපත් කරගත්ත එකම මාතෘකාව කොහොමද මේ කෙලෙස් කයිත සංසාරගත සත්‍යයට පු탁ඥයට මේ පරිකාසිත විභාණ්ඩිත ඒ පයෙන් පිටින් ඇති වෙන බය ත්‍රස්ත භාවයත් සැලෙන සපල විභාගිත හිතක් නිසා විවිධ දෘෂ්ටි විවිධ වැරදි මතිමතාන්තර පහළ වෙන්නේ කියන අදහසයි. මේ නිසා සම්්‍යක් මතය හරි මතය තිබියදී බොහෝ සැක බොහෝ දෘෂ්ටි බොහෝ මත පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ දෘෂ්ටි මත ඔක්කොටම තමයි භ්‍රමජාලය කියලා කියන්නේ. ඉතින් සර්වඥාන් වහන්සේ මේ සූත්‍රේලා සමන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය මතක් කරනවා. උන්වහන්සේ මේ ලෝකයට පෙනී සිටීමෙන් බලාපොරොත්තු වෙන මේ බ්‍රහ්ම ජාලය පෙන්නලා එහි අත්තා වූ ආදීනව පෙන්නලා එයින් සත්‍යවා ඒ ගොඩ කරන්නයි. ජාලයෙන් උදාලන්නයි. ඒක නිසා මේ ප්‍රධාන වශයෙන් මේ සංහාගත අභියට දෝදක්ක නොදැන තෘෂ්ණාවට බරව බයෙන් සහ සැලෙන මනසෙන් යුක්තව මේ මිනිස්සු කියන කතා අපි සරුවචන් වහන්සේ පෙන්වන්න හදන පැත්තේ ඉඳලා බලනකොට කොහොමද අපේ භාවනා ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද අපේ සීල ජීවිතය සම්බන්ධ කරගන්න වෙන්නේ කොහොමද අපේ බෞද්ධ වැඩපිළිවෙලට සම්බන්ධ කරගන්නේ කියනකොට ඒක මම හිතනවා හුඟක් හොඳ අහිංසක අව්‍යාජ වැඩපිළිවෙලක් අපි මේ අනුන්ගේ දොස් දකින්න හදන්නේ ඒ ඇත්තෝ ඉන්න තැනම අපිත් ඉඳගෙන කියලා හිතනකොට අපිට පුළුවන් කමක් නැහැ ඒක දෝෂයක් විදිහට දකින්න අපිට තියෙන එකේ රෝග ලක්ෂණ ටික දැනගන්න එක. ඒ දැනගන්නේ මොකටද? සුව වීම සඳහා. කොටින්ම සුව කිරීම සඳහාත් නෙවෙයි. Tamange ඇත්තා වූ මේ බයට සැලෙන මනසට විවිධාකාර දෘෂ්ටි ගන්න හැටි. නොදක නොදැන තෘෂ්ණාගතව විවිධාකාර දෘෂ්ටි ගන්න හැටි අපි විසින්ම මේ දෘෂ්ටි ඇති වෙනකොටම දැක දැන ගැනීම සඳහා සරුවචන් වහන්සේ ඉදිරිපත් කරන මේ විවරණ මාර්ගය ඉදිරිපත් කරනවා. ඉතින් කෙනෙකුට අහන්න පුළුවන් ඔය විවරණ මාර්ගය දැනගත් පමණින් දැකගත් පමණින් ඔය කෙලවරක් ඇති සංසාරේ පුරාගෙන ආපු ඒ මෝහ පටල දෘෂ්ටි ජාල හපන්න පුළුවන්ද වෙන් කරන්න පුළුවන්ද කියලා. මොකද ඒකත් හොඳ බරපතල වගකීමේ යුක්ත ප්‍රකාශනයක් මොකද සෑම කෙනෙක්ම මේ දෘෂ්ටි ජාලයට අහුවෙලා ඉන්නේ ඒකම ඉන්න කෙනා කොහොමද ඒක කපාගන්නේ මේ සර්වචනාංශයකට දෙන පිළිතුර තමයි ඥානං පස්සං දැක දැන සංහාවෙන් තොරව මේ සර්වචන් වහන්සේ විසින් පෙන්වන විවරණ මාර්ගයේ මිස බයට යට වෙලා සැලෙන මනසින් කරන විවරණ නැතුව දැක්කොත් දැක්ක පමණින්ම මේ දුෂ්ජාලයේ දිය වෙන්න පටන් ගන්නවා. දියාරු වෙන්න පටන් ගන්නවා. වියලවන්න පටන් ගන්නවා. කැපෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි අර කලින් කියා විදිහට මේ බොහොම අහිංසක වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා. අව්‍යාජ වැඩ පිළිවෙලක් තියෙනවා. දැකීමෙන් දැන ගැනීමෙන්ම පව්වල, පිස බීජවල, කෙලස් වල ඇති తත්වයේ ඒ ඒ ආකාරයෙන් දැක දැන ගැනීමෙන් මේ කෙලස් වලට වසන්න බැරි තත්ත්වයක්. වියලවා ලන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඒ සඳහා ධර්මයේ ඇසිය යුතුයි සුතමයේ වශයෙන් ඊගාවට චින්තාමයේ වශයෙන් හිතන්න වෙනවා ඔය විදිහට බණ අහලා ඔය විදිහට කෙලස් දිහා බැලීමෙන් කෙලස් දැක ගැනීමෙන් පුළුවන් ද මේක දියලවන්න කියලා ඒ වාගේ මෙහෙම බලලා පුළුවන් වෙයි කියලා Tamanට යම් විශ්වාසයක් ඇති වුණොත් ඊට පස්සේ ඒක කර බැලීමේ කුසල ඡන්දය පහළ කරගෙන මේ වාගේ මේ කාම ලෝකයෙන් වෙන් වෙලා අභිනිෂ්ක්‍මණය කරලා ඇවිල්ලා උත්සාහ කරනවා උත්සාහ කරනකොට කොහොමද මේ වියලවීම සිදු වෙනවා කියන එක. ඉතින් අපි පසුගිය වාර 5ේදී තීන්දුව කරගත්තා නැත්නම් ඉදිරිපත් කරගත්තා මේ කෙලස් අවුල නැත්නම් මේ දෘෂ්ටි ජාලය එහෙම නැත්නම් මේ බයට සැලෙන ගතියෙන් ඇති කරගන්න මේ සැක ටික නැතිකරන්න ක්‍රම පහක්. ඒ ක්‍රම පහේ අන්තිම එක තමයි අපි ගිය පාර ඉදිරිපත් කරගත්තේ මේ වට කෙලස් වට කම්ම වට විපාක වට වශයෙන් මේ ත්‍රිපරි වටයක් කරකවෙනවා අප තුල අන්නේ ත්‍රිපරිවර්තය තේරුම් ගත්තොත් අපිට තුන් හතර පැත්තකින් ඒක ආනිසංසදායකයි එකක් අපි මේ කරන වැඩේ හරි කියලා අපට අර සැක 16ක් වෙනුවට නැත්නම් බුද්ධ ආදී අටදැන් කෙරේ සැක වෙනුවට අපිට විශ්වාසයක් පහළ වෙනවා දෙක ඒ විශ්වාසයේ මත ඉඳගෙන අපි මේ දැඩි නිස්සරණ අධ්‍යාසයෙන් වැඩ කරන ගත්තොත් අපෙන් කෙලෙස් පව් වැඩ කායික වාචික මානසික වැඩ නැති කිරීමේ දුරු කිරීමේ ජීවන රටාවකට පුරුදු වෙනවා මේ විදිහට තවත් එකක් ඕනනම් කියන්න පුළුවන් මේ කාලේ මේක කරන්න බෑ කියලා බෞද්ධයෝ පවා පැත්තකට දාලා තියෙන මේ ක්‍රමයේ කරලා අපි යම්ම විදිහේ කාන්තියක් යම්ම විදිහේ ආශය මේකෙන් වාසියක් ලැබුවොත් ඒක සාසනයාගේ පැවැත්මට විශාල මේ ආලෝක ස්තම්භයක් නැත්නම් මග සලකුණක් බවට පත් වෙනවා. මේ ගොඩාක් වැඩ නිසා මේ කාරණාව තේරුම් ගැනීම සිදු කරගන්න පුළුවන්. ඒ නිසා අදත් අපි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කම්ම වට විපාක වට කෙලේශ වට කම්ම වට විපාක වට වශයෙන් ඇත්තව මේ ත්‍රිපරි වටය මේ භ්‍රමජාල සූත්‍රයේ භ්‍රමජාලයට අහුවීම සඳහා නරකට කරගෙන හැදී භ්‍රමජාලයෙන් ගැලවීමට නම් මේ මේ වට හරි පැත්තට කරපවා ගන්න හැටි මේ මාර්ගයෙන් භ්‍රමජාල සූත්‍රයේ තවත් බණක් සම්පූර්ණ වෙන අතර අපි කරන භාවනාවට මේකෙන් කොහොමද එළියක් කොහොමද ආලෝකයක් කොහොමද උපදේශයක් ආදර්ශයක් ගන්න කියලා බලන්න. ඒකෙදී කෙලෙස වටය අපි ගිය පාර පොතේ සඳහන් අකුරු වචන වල බලනකොට කෙලෙස් සහිත බව සෑම සත්‍යයකටම සාධාරණ දෙයක්. සෑම සත්‍යයකටම කෙලෙස් තියෙනවා. අපි ඒක නාමකින් කියලා අහනකොට සර්වඥාන්වහන්සේගේ සාසනය වෙන්නේ සබ්බේ සත්තා ආහාරක් හේතික. සියලුම සත්වයෝ ආහාරය මත රඳා පවතිනාහ. ඒකට කවුරක්වත් නෑ බෑ කියන කෙනෙක් නෑ. ඒ වගේම තමයි සත්ත්‍ය කියන වචනය සඳහන් කරන්නේ ඇලෙන බැඳෙන කියන අදහසෙන්. මොනවටද ඇලෙන්නේ? මම මට. නැත්නම් මගේ කනට. ඒ නිසා සත්‍ය කියන වචනයත් එක්ක කෙලස් කියන වචනේ බොහෝම ආසන්නෙන් යනවා. මේ Hindu වේදේ පොතක් කියනකොට ඒක සඳහන් කරනවා සියලුම සත්‍යෝ යමක් අදහනවා කියනවා. මොනවාක්වත් අදහ නැතුව මොනම සත්‍යකටවත් ඉන්න බෑ කියනවා. කන් නැතුව ඉන්න බෑ. ඒක අපි කලින්ම කළා අබ්බේ සත්ත ආහාරත් ටිකක්. දෙක හැම සතෙකුටම කෙලස් තෙතමනේ නැතුව ජීවත් වෙන්න බෑ. පාන කියන්නේ තෙතමනේ කියලා කියන්නේ කෙලස්මයි. ඊගාට ඒකට මොනවාරි නාදහ අල්ලගන්න නැතුව අදහන්න නැතුව කොහොමඩක්වත් මොනම හිතේකටවත් ඉන්න බෑ කියන්නේ. ඒ නිසා මේ මේ Hindu පොත කියන්නේ ඒ නිසා අදහන දේ හොඳම දේ අද පහ අදහගන්න. මොකක්ද අදහන්නේ? ක්‍රිෂ්ණ. මේ ලෝකේ සියලු දේට මුල් වෙච්චි සියලු දේට මුල් වූ මෞන් කාර්ය දෙවියන් වහන්සේ අදහගත්තාම ලේසි. එහෙම නැත්නම් ඊට පල්ලෙහා තියෙනව සෙලෙක්ක දෙවිවරු අදහනවා. ලාමක ඔය පුංචි පුංචි දෙවිවරු. ඊට වැඩි හොඳ හොඳ මේක අදහන එක. එහෙම නැත්නම් ඕන දේශපාලනඥයෝ අදහනවා, රජුරු අදහනවා. ඉතින් මොන මොන අදහනටත් වැඩිය උඹ ඉබේම ඇදහිල්ලෙන් සුද්ධවන්තර භාවයටපත් වෙනවා. උප්පරීමදී අදහපන් කියලා ඒ නිසා කියනවා යැත්තු අදහන් නැතුව මොනම හැටෙක්වත් ලෝකේ නැහැ කියලා. තිරහෙනෙක්වත් නැහැ කියලා. උට කියන මොකක් හරි අදහිල්ල. වඩු ගන්න කෑම හරි අදහන්නේ. ආන්නේ වගේ මේ දේවල් ලැබිලා මදි. හිතරත් ආහාර වදයක් හොයනවා. ඉතින් යනෝ බලනකොට මේ කෙලෙසේ කියන එක අපි මේ තුච්ච කරලා පහත් කළා තමයි කතා කරන්න උගෙන ගන්නෙ. නමුත් ඉන්නේ එතන අපි දැන්. ඒ ඉන්නේ කෙලෙස් තුඩ. මේ පැවැත්ම තියෙන කෙලෙස් තුඩ කියලා දැනගත්තට පස්සේ අපිට අරයට ඇඟිලි දික් කරන්න විදියක් නැහැ. යාට කෙලෙස් වැඩි, මට කෙලෙස් අඩුයි. කියන්නේ බෑ කෙලෙස් කියන දේවල් පිට වෙන දේවල්. ඊළ පාල යනවා. ඉතින් සරුවචනාද පෙන්නලා දෙන්නේ එහෙව් එකේ කෙලෙස් කෙලෙස් වශයෙන් දැක ගැනීමම අපිට මේ ලෝකේ හදන්නේ එහෙම නැත්නම් අපේ කිට්ටුවන්තු වැරදි වැඩ කරනවා කියලා හිත පීඩා ගන්න ඕන දෙයක් නැහැ. ඒක එහෙමමයි. ක්ලේශවත්තේ ක්ලේශවත්තේ වශයෙන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවනම් එකයි සර්වඥාන්සික උපදේශනේ උඹ ගැළවියක්. ඒකට උපමාවක් වශයෙන් පෙන්නන්නේ මඩ ගොඩ කෙදිලා ඉන්නවා සියලුම දෙනා. ඉතලා ඉන්නකොට එක්කෙනෙක් හිතනවා මම අනික් අතේ ගොඩ ගන්න ඕනේ කියලා. ඉතින් ගොඩ ගන්න කියලා කාටද අත දෙනකොටම වෙන්නේ Taman ගියන එකයි. ඉතින් ඒ නිසා එතන ඉඳගෙන කරන මේ සමාජ සේවයත් පොදු ජන සේවාවත් ඒකාන්තව Taman ගිලීම සඳහා කරන දෙයක් මිස ඒ මනුස්සයට ලාභයක් වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශයෙන් පෙන්නලා දෙන පුළුවන් නම් ඔබට පුළුවන් නම් සීල දනාම දුකටපත් වෙලා තෙතින් ගැලපිලා ඉන්න බව තේරෙනවා නම් කොහොම හරි කෙනෙක්ගෙන් බේරලා ඔබ ගොඩ ගියා. ගොඩ වෙලා එක එකනා කෝටුවක් මාර්ගෙන් හරි සිවුර මාර්ගයෙන් හරි කමන්නේ රෙදි කැලක් මාර්ගයෙන් හරි කමන්නේ ගොඩ ගන්න බලනවා මිස මඩේ ඉන්න තාක් කල් කවුරුත් ගොඩ ගන්න හදනවා කියන්නේ හුදු අවස්ථාවාදී වැඩ පිළිවෙලක් විතරයි ඒක නිසා අපි එකිනෙක කවුද මේ දැනටමත් ඥාතීන් සහ වස්තු අතහැරලා නිස්කරණය ගැන తాවකාලිකව හිතන මේ සියලු දෙනා හිතා ගන්න ඕනේ තනිව කරන්න තියෙන දේ තමයි මගේ තියෙන මේ කෙලෙස් කෙලෙස් වශයෙන් අඳුරගන්නේ ඉතින් ඒක සඳහා තමයි අර මං කියාපු ආකාරයට පොතේ හැටියට වචන වල හැටියට අවිද්‍යාව නම් වූ අන්ධකාරය මෝහයත් අනිවාර්යම අප තුළ තියෙනවා. මේ මෝහය නිසා අල්ලන්නේම මගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ එල්ලෙනවා වගේ මොන දෙයක් ඇල්ලුවත් අල්ලන්නේ තෘෂ්ණාවෙන්ම. ඒක බැරි වෙච්චාම තරහා ගිහලා ගහගන්න. තෘෂ්ණාවෙන් අල්ල බලා ගන්න. තෘෂ්ණාවෙන් අල්ල ගන්නකොට කියනවා ලාමක ආසාවක් කියලා. ඒක අහු වුණාට පස්සේ ඒක අත නැරීම පිණිස දැඩි ග්‍රහණයක් කරනවා ඒකට කියන උපාදානය කියලා. ඔය තුනේ තමයි මේ ප්‍රඥාත්ම තියෙන්නේ. අපි ඔක්කොගෙම බැලුවොත් ඔක්කොටම ඔක පොදු තත්ත්වයක්. ඒ නම්බුකාර තත්ත්වයක් නෙවෙයි නමුත් නැතුව බැරි තත්ත්වයක් සෑම සංසාරගත තත්ත්වයකටම. ඒ නිසා අවිද්‍යාව තියෙනවමයි තෘෂ්ණාව තියෙනවමයි ඒ තෘෂ්ණාවෙන් හරිය ගණන් ඒ දේ බදා ගන්නවමයි. අල්ල බදා ගන්නවා. ඒකට කියනවා පාසාන්තය. ආන්න විතර මේ අවිද්‍යාව තණ්හා උපාදාන කියනකොට මේ තුනේ අපිට අපේ අවිද්‍යාව දැකගැනීමේ නොහැකියාවක් තියෙනවා. දැක්කන්නකොට ලැජ්ජාවකුත් තියෙනවා. ඒ වගේම ඒක වහන්න පුරුදු වෙලා තියෙනවා අපි. ඒ වගේම අපේ තෘෂ්ණාව අනුන්ගේ තෘෂ්ණාවට ඇඟිලි දික් කිරීම මාර්ගයෙන් අපි යට කරන්න උත්සාහ කරන කතියකුත් තියෙනවා. අර මේ මේ ආකාරයෙන් තෘෂ්ණාගතයි මේ මේ ආකාරයෙන් තෘෂ්ණාගතයි කියලා අනුන්ගේ මල්නවල් අනුන්ගේ පසුම්බි සුද්ධ කරන්න හැදුවට තමන්ගේ පසුම්බේ තමන්ගේ කිල්ලෝට කුණු තියෙන බව අපිට මතක නැති වෙනවා. මේ විදිහට අනුන්ගේ දෙයක් හරි කමන්නේ හොයන්න කියලා එක හරි ගියයි කියලා හිතුවොත් හරි ගිය ගමන් ඒක දැඩි කොට ග්‍රහණය කරගන්න. අල්ල බදා ගන්න ගතිය බඩගින්නේ තමයි තරූපේ ඉන්නේ. විතරෝම ඌ හිතනවා ගෙම්බෙක් අල්ලගන්න තියෙනවා හොඳයි කියලා. ඉතින් ඒ නිසා නිතරම අහගාන ගෙම්බෙක් අල්ලගත්තට පස්සේ ආය මොනම තාලෙන් අතුට යන්න නම් දෙන්නේ. දෙම්බෙක් අල්ල ගන්නකම් දෙම්බෙක් කියන පිළිබඳ තියෙන ආසාව ලාමකයි. දෙම්බ අල්ලගත්තට පස්සේ අත්නාරින ගතිය ඒක උපාදානයි කියන්නේ. අරක තණ්හාන මේක උපාදානයි කියන්නේ. මෙන්න මේ උපාදානයේ තමයි මේ උපාදාන දැඩිව ගත්ත එකට තමයි මේ භ්‍රමජාල සූත්‍රයේ සඳහන් වෙන අර පරිසකිත විපන්දිත කියලා කියන බයකත් සැලෙන ගතියට යුක්තව අපි විවිධාකාර <clears throat> මත දෘෂ්ටි අදා ඒක liverලා මේ සර්වචනාසේ වාගේ මේ තණ්හාව දුවියලවන අවිද්‍යාව දුරු කරන උපාදානය බුරුල් කරලා දාන වැඩපිළිවෙළවල පිළිබඳව සැක කරනවා බුද්ධ ආදී අටදන් කෙරේ සැක කරනවා සැක කරලා ඒ තමන්ට තණ්හාවට පෝෂණය ලබන උපාදානයට උදව් උපකාර කරන දේවල් තමයි අදහන්නේ. ඒ නිසා අපි එක එකනාට එක එකනාගේ ඇදහිලි කියනවා. මෙන්න මේ උපාදාන දැඩිසේ අල්ලාගත් දේවල් සංූපාදාන, දිට්ඨිඋප, කාමෝපාදාන, දිට්ඨිඋපාදාන කියලා දෙකකට කඩනවා. සිකාන ආසාවල් ඉස්සකරනද ඇහැට හොඳ හොඳ රූප බැලීම සඳහා අපි විවිධාකාර දේවල් <clears throat> දැඩිසේ ලං කරගන්නවා, බදා කරගන්නවා, බදා ගන්නවා, ළඟ තියාගන්නවා. ඒ වගේම කනට ශබ්ද අහනද නාසයට ගඳ ලබනද දිවට රස කයට පහස හිතට හිතවිලි වතේ අපි බෝදල් කියලා භව භෝග කියලා ওই කාම උපාදාන තමයි අපි බුද්ධියට සින්න කරගන්න හදන්නේ. ඒ සින්න කරගත්ත සෑම දෙයක්ම අපිට දුක පිණිස පිටවෙනවා. දරුවන් නැත්තෝ දරුවන් නිසා සැලසෙනවා කියනකොට බුදුහාමුදුරුවෝ කාටයි ලැකමනොච්චෙක් බුදුහාමුදුරුවෝ කියනවා දරුවන් නිසා දරුවෝ ඇති ඇත්තෝ වෙනසෙනවා නැත්තම් දුක් වෙනවා කියන. වස්තු ඇති ඇත්තෝ වස්තුෙන් තරහෙනවා කියලා කවුරු හරි කියනකොට බුදුහාමුදුරුවෝ කියනවා වස්තු ඇති ඇත්තෝ වස්තු නිසා දුක් විඳිනවා කියලා. ඒ නිසා මේ කාම උපාදානයේ මේ බෙදාගෙන කෑමක්. හැදගෙන නෑනවා. නමුත් ඊට වැඩි අපි මේ ගන්න හදන්නේ දැන් මෙතන ඉන්න පිච්චි පිළිස ඒ කාම උපාදාන නෑ කියන්න බෑ. නමුත් ඒක ආදීනව දැකලා මේ අභිනිෂ්ක්‍මණයක් කරලා තියෙනවා. විවේකයේ කැමැති වෙලා කායික දුස්චර්ත, වාචික දුස්චර්ත නතර කරලා අපේ හිත හදන වැඩ පිළිවෙලට යන්න ඕනේ කියලා ඒ කාම උපාදාන පිළිබඳව කරුණ දැනගෙන. නමුත් අපි ditthi උපාදානයේ කියන මේ දෘෂ්ටි වලට බැඳී ගන්න ගතියෙන් තාම ගැලවිලා නැහැ. ඒ දෘෂ්ටි වලට බැඳී ගන්න ගතිය අන්ධකාරයක් විදියට ඒ ඒ දෘෂ්ටි ඒ ඒ මට්ටමින් ගැලවීම ආලෝකයක් විදියට අපේ ශාසනය සඳහන් කරනවා. ඒ නිසා අපි අඳුරෙන් අඳුරට යන්නේ නැතුව තම තම පරායන වෙන්නේ නැතුව ආලෝකයෙන් ආලෝකයට යන්නේ කියලා කියනවා ජෝති ජෝති පරායන වෙන්නේ. මේ දෘෂ්ටි වලින් මේ වාද වලින් ඉස්සල්ලාම බලපාන ලාමකම තේරුම් ගන්න ඕනේ තේරුම් ගත යුතු ආගමික ධාර්මික වීමේදී පළවෙනිම කඩුල වෙන කම්මසකතා ඥාන සම්මාදිට්ඨියක් කම්ම සම්මෝහයක් තමයි මේ දෘෂ්ටි ඇති කරන මූලිකම උල්පත. කම්ම සම්මෝහය කියලා කියන්නේ අපකරායන දුක් අපකරායන කරදර සියල්ලෝම මේ කවුරු හරි කරපු දෙයක් කියලා හිතනවා. අප ළඟ ආයෙන සැප ජයග්‍රහණය වෙනකොට ඒක මගේම වැඩක්. ඒක මමමයි මේක කරගත්තේ කියලා ඒ හොඳ පැත්ත ජයග්‍රහණ පැත්ත ඒ මම කරගත්ත මගේ ඊළඟ පුළුවන් කාර්කමට ඊළඳාරිකමට නම්බුකාරකමට මම කරගත්ත ඥාණයෙන් කරගත්ත කියලා ඉුවා කිය. මොකද දුක් වෙනකොට එතකොට කියන එක අසවලා කරපු දෙයක්. ඒක ආන්දුවේ වැරද්ද. ආකාශය වැරද්ද. එහෙම නැත්නම් කවුරු හරි මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරලා හෝ මේක වෙලා තියෙනවා කියලා ඒක දන්නේ නැහැ. මේ විදිහට අපි කර්ම අපකරායන පරණ අධික කර්ම විපාක එනකොට පුදුමාකාර සම්මෝහයක් තියෙනවා. මේක නිසා මේ භාවනා ගුරුවරයෙක් මතක් කරලා තියෙනවා තමන් කරා එන ඥාති වියසන වස්තු වියසන වගේ දේවල් තියෙනවා සුනාමි වගේ ආවම සියලු සබ්බ සැරීම මූදට හොදාගෙන යනවා. මුළු පවුල පිටින්ම හොදාගෙන යනවා. ආහන් මේ වගේ දේවල් වෙනකොට අපි ලේ අත් දීගෙන පපුවට අත ගහගෙන පොඩ දාපු කැස් බෑව වගේ කෑ ගන්නවා අඬනවා විලාප දෙනවා අන්න මේ වෙලාවට තේරුම් ගන්න පුළුවන් නම් ඒ කර්මයේ වැඩපිළිවෙලක් මේක මට විතරක් නෙවෙයි ලෝක සත්‍යර කාට සාධාරණයි මට දැන් විතරනේ මත්තර සාධාරණයි කියන ඒ විදිහට කර්මය පිළිබඳව අදහන එකක් සතෙක් විහකායිත සතෙක් ආපහු උට ප්‍රතිවිසක් දුන්නා වාගේ අපිට හිත සනසන ගතියක් ඇති කරනවා කියන්නේ. ඒකට කියනවා සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා. මේක මමම කරපු දෙයක්. මේ මා කරා නැවත පැමිණිය. අපි එන කාටවත් දෙස්තිල වැඩක් නැහැ කියලා කර්මය කර්මය වශයෙන් මෝහ කරන්නේ නැතුව මේ අසවලා කරපු දෙයක් අසවලාගේ වැරදි අදහසක් ආදී වශයෙන් අනුන්ට පවරන්න යන්නේ නැතුව ගන්න එක සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියනවා. අනිත් එකට කියනවා සම්ම සම්මෝහ කියලා. අන්න සම්මෝහය මහා අන්ධකාරය දිගින් දිගට දුක, ශෝක, පරිදේව, දෝමනස්ස වශයෙන් දිගට දිගට පවත්වනවා. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ආවනම් අපි තේරුම් ගන්නවා අපි කොච්චර රජසප විඳගෙන හිටියත් ඕනම වෙලාවක මේ විදිහේ කර්මානුරූපව විපාක ඇති කරන්න පුළුවන්. ඒ කර්ම විපාක ඒ ජනක කම්ම වශයෙන්, උපත් සම්බක කම්ම වශයෙන් අලුතෙන් නරක දරක උප්පත්ති ඇති කරලා දෙන්න පුළුවන්. දීපු මේ වගේ උප්පත්තියකට දුක් කරදර ගෙනලා දෙන්න පුළුවන්. ආන් ඒ නිසා කර්ම ඇති තාක් අපිට කවදාකවත් මේ දුකෙන් ගැලවීමක් නැත්නම් දුකෙන් නිදහසක් සහතිකයක් රක්ෂණයක් ලබා ගන්න බෑ. ඒ නිසා මේ කර්මය පිළිබඳව ඇති తত্ত্বය ඇති తතු නිසිසේ දැනගන්ටයි බුදුරජාන් වහන්සේ මේ විපාක කම්මවත්ත විපාක කිලේශවත්ත කම්මවත්ත විපාක වත්ත වශයෙන් දෙලා තියෙන්නේ ඒක ආවට පස්සේ දැන් කර්මයක් ඇවිල්ලා අපිට විපාක වශයෙන් පරිසම්දුනට පස්සේ අපි පමා වැඩි වේදනාවටපත් වෙලා ඥාති වේසන වෙලා වස්තු වේදනයන්දී භාවනා කරන්න බෑ අපිට විවේකයක් නැහැ මේ වගේ ගැඹුරු ධර්මයක් අහන්න ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න. ඒ නිසා එවැනි දේවල් එන්න පුළුවන් தත්ත්වය අපි ළඟ තියෙන නිසා ඒ හයි හති තියෙන වෙලාවදීම ඉලන්දාරිකම තියෙන වෙලාවදීම අනිදුරන් ප්‍රවේන්දව තියෙන වෙලාවදීම පුළුවන් තරම් ධර්මානුකූලව කටයුතු කරලා ඒ දුකක් කරදරයක් ඉන්නේ ඉස්සරලම අපේ හිතට වදලා තියෙනවා නම් කර්මය කියන එක බොහොම බලවත් දෙයක් ඒ කර්මය තමයි මේ වැඩ කරන්නේ ඒක පිළිබඳව දැනගෙන හිටියානම් ඔච්චර විලාප දිදී අඬන දෙයක් නැහැ අපිට ඒක දරා ගන්න පුළුවන් ශක්තියක් ඇති කර ගන්න පුළුවන් අන්න ඒ නිසා මේ කර්මය පිළිබඳව ඇදහිල්ල කර්මය පිළිබඳ යථා ස්වභාවය දැන ගැනීම අර විදිහට බයට සැලීමකට ලක් වෙලා වැරදි මතවලට අපි එතර ගෙන යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ කියන කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨියවත් ලෝකයේ අදහන්නේ Hindu කාර්යයයි බුද්ධ ආගම් කාර්යයයි විතරයි. අනිකුත් සෑම ආගම් වලම ඒක දෙවියන් වහන්සේගේ මනාපය දෙවියන් වහන්සේගේ ආශිර්වාද සහ දේව සාප වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ දේවල් අපිට තම කැමැත්තෙන් ස්වච්ඡන්දතාවයේ වෙනස් කරන්න බෑ. අනිකාගම වල හැටියට. සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට පමණක් තේරෙනවා කර්මයක් පරිසම්දෙන වෙලාවේදී ඒක වෙනස් කරන්න නම් බෑ. ඒකෙන් දුකටපත් වෙච්ච ඉලයි භාවනා කරන්නත් බෑ. නමුත් අපිට යමක් ආලපීලා විවේකයේ ඉන්න වෙලාවක මේ කර්මයේ හැටි ස්වභාවය මෙහිමයි ඒක කෙලෙස තියෙන තාක්කල් කර්ම රැස් වෙනවා කර්ම තියෙන තාක්කල් විපාක දෙනවා කියන දේ දැනගත්තොත් එහෙනම් කර්ම ඇති නොවීමට කෙලෙස් කියලා වහලන වැඩපිළිවෙල ආධ්‍යාත්මික ධාර්මික වැඩපිළිවෙලක කය වචන හිත සංසිඳ වීමේ වැඩපිළිවෙල හික්කොන වැඩපිළිවෙලක් හොඳයි මටත් හොඳයි ලෝකයටත් හොඳයි දැනටත් හොඳයි මත්තටත් හොඳයි කියලා තේරුම් ගන්න පුළුවන් අන්න එහෙම මනසක් තමයි මේ ආගමික මිනිස්සයෝ, ධාර්මික මිනිස්සයෝ, සාධාරණ මිනිස්සයෝ කියලා කියන්නේ. අන්න ඒ අත්තු ප්‍රධාන වශයෙන්ම මේ ඒ ගොන්නට, ඒ ඝණයට වැටෙන්නේ කර්මයට සහ කර්මඵලයේ ඇදහිීම. ලෝකේ ඉන්න වැඩි පිරිසක් මේක අදහන්නේ. නමුත් ඒ කර්මේ සහ කර්මඵලයේ අදහන පොඩි පිරිසට මෙන්න මෙහෙම සතුටට කාරණාවක් හිතේ තියාගන්න පුළුවන්. ඒ මොකද මොන සාහතුන් වහන්සේ පහළුණත් ලෝකේ වැඩිතරය බහුතරය සම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය අදහන්නේ නෑ නෑ නෑමයි. ඒක න්‍යාය ධර්මය. හැමදාම කර්මේ සහ කර්මඵලය සිද්ධියක් විස්තර කරන්න ඉදිරිපත් කරගන්නේ සෙනගෙන් පිළිසෙන් සමුවේ සුල්පරයක්මයි. නමුත් වාසනාවට කාරණා තියෙන්නේ බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් මෙන්න මේ කර්මේ සහ කර්මඵලය අදහන සුළු පිළිසෙ ලෝකෙන් කවදාකවත් නැතු වෙන්නේ නැහැ. කොහේ හරි ඉන්නවා. කොහේ හරි තුළු පිටක් ඉන්නවා මේ දේවල් වෙන්නේ මගේම පෙර කළ දේවල් නිසායි කාටවත් දෙපිල වැඩකුත් නැහැ. මේකෙන් ගැලවීම සඳහා යාත්‍රා කළ වැඩකුත් නැහැ. මමයි බේරෙන්න ඕනේ. අනේ ඒ නිසා අපි මේ සුළුතරයට අයිති කර්මේ සාකර්ම ඵලය අදහන සුළුතරයට අයිති ඒ නිසා අපි වාගේ පිරිසක් මානව ඉතිහාසයේ මුලක ඉඳලම ඇවිල්ලා තියෙනවා. හැබැයි කවදාකවත් ඒක ජනප්‍රිය මතය වෙන්නේ නැහැ, බහුතර මතය වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒක රාජ්‍යයක් මාර්ගයෙන් මේ කර්මේ සහ කර්මඵලය දෙහිම විස්තර කළ දෙන්න ඕන, තේරුම් කළ දෙන්න ඕනේ කිය හිතන්න එපා කවදාකවත් කරන්න බෑ. මෑතකදීම ලියවිච්ච ඒ පත්‍රිකාකමම කියුව සංකාරජගේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නම අහනවා ඇමරිකාවේ බුද්ධ ආගම මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ උගන්වනකොට දෙපක් ලැබෙන්නේ. ඒ ඉන්නේ නැත්නම් කර්මේ සහ කර්මඵලයේ අදහන්නේ නැහැ. විපස්සනා කරනවා. දැන්ලා උපදින බව දන්නේ. මේ එන්නේ තමන්ගේම කර්ම කියලා දන්නේ සුද්ධ වශයෙන්ම විපස්සනා කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ විපස්සනා කරන ඇත්තොත් එක දිග සංවාදයකට පෙළඹිලා තියෙනවා. ඉතින් ඇත්තොත් කියනවා මම අපිට එහෙම අදහන්න කියලා වියක් නෑ දන්නේ නැහැ මොකද්ද ඒක ඇති වෙන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ නැවත නැවතත් කියනවා ඒක නැති වුණොත් බුද්ධ ධර්ම පහළ වෙන්නේ නැහැ. නැත්තම් මේ ධර්මයේ කූර්ද මේ ප්‍රകൃතිය එන්නේ නැහැ. මේ කෘතිමව බඩ කරුවා වගේ, කිහිල්ලා හිටෙවා වගේ කලයක් සිටී. නමුත් ඒ පරිසරයට ඒ ගහ හරියන්නේ. ඉතින් වටිනාම දේ තමයි ඒ අත්තු මේ කර්මේ සහ කර්මවල ඇදෙන්නේ නැතුණාට විපස්සනා කරලා විපස්සනා පැත්තේ ලෝකේ බලන්න උත්සාහ කරනවා. මොකක්දෝ පටලවිලක් තියෙනවා. අපි එහෙම නැහැ. අපි මුල ඉඳලාම කර්මේ සහ කර්මඵලයේ අදහනවා ඒ ඇදහිල්ල කොච්චර දුරට ගියාද කියනවනම් අපිට ලෙඩක් නැති දුවක් නැති සෑම වෙලාවකම අපි ඒ කර්ම ඇති වෙන විපාක මේ කෙලෙස් නැති කිරීමේ සීල ව්‍යාපාර සමාධි ව්‍යාපාරත් කරනවා අන්නේ ඉතාම සුළුතරයට අපි අහුවලා කියනවා ඒ නිසා අපේ ළඟ තියෙන දෘෂ්ටි ඔය කියන පරිත්‍යාසිත විප්‍රාන්දිත කියන සැලෙන් සැලීම් සහ බයෙන් ඇති කරන දෘෂ්ටි යම් දවසක විලවන්න පුළුවන් කියන බලාපොරොත්තු අපිට ඇති කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කර ගැනීම බොහෝම බාලාංශ පන්තිය වැඩක් වගේ හැබෑව. නමුත් ඒකෙන් විශාල ඉදිරියට යන දෘෂ්ටි ගැලවීමේ වැඩපිළිවෙලකට ලොකු දොරක් ඇරෙනවා. යම් තැනක මේ කර්මේශා කර්මඵලය ඇදෙන්නේ නැත්නම් කොච්චර භාවනා කරත් කොච්චර වින දාම්පින් ආදී කටයුතු කරත් ඒ අත්තන්ට ඉදිරියට තියෙන මේ සම්මෝහ ධර්ම දුරු කිරීමේ ශක්තිය නැහැ. හරි අමාරුයි. ඕනම මේ ධර්ම දූත සේවාවකට පෙළඹිච්ච ඕනම බෞද්ධ පිටුවකට සිට වෙන තැන තමයි මේ ලෝකයට කර්මය සහ කර්මඵලය අදාළ වෙන්නේ ඒක. හැම තැනම සම්මන්ත්‍රණය තියෙන්නේ මේ පුනරුත්පත්තියේ කර්මය සහ කර්මඵලය දෙහිමයි විශාල පුංචි සම්මන්ත්‍රණ එහෙම නෙවෙයි. ජාත්‍යන්තර සම්බන්ධතාව කරන්නේ ඕකමයි මොකද ඒ අත්ෝ දාණය පිළිගත්තත් ඒ වගේම විපස්සනා පිළිගත්තත් මේ සිද්ධ වෙලා තියෙන මගේම හේතු අනුව මගේම කර්ම අනුව කියනක හෝ මම මේ කරන කරන දේ මට නැවත පරිසම්දෙනවා කියනක මූල ධර්ම වශයෙන් පිළිගන්න හරි අපහසුකමක් පත්ලා තියෙනවා. අපි ඉන්නවා අපි දන්නවයි කියලා හිතානින්නේ. නමුත් අපිත් මොනවාරි පය වැඩිච්චාම ගලක අපි අම්මා මෝ නැති වෙන්න කුණුහරුපේ. මේ ගලේ හැප්පුණේ මොකටද කියන එක අපිට මතක නැහැ අපි හිතන්නේ පාරයින ගල තිබ්බේ මොකටද අන්න ওই විදිහට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවායි කියන අපතලිමුත් ඒ පිට වෙන වචන කෙරෙන අනු දේවල් වන බලනකොට අපි වහා ප්‍රතික්‍රියා කරනවා අන්නේ ප්‍රතික්‍රියා කිරීම කෙලෙස් නිසා සිදුවෙන දෙයක් යම් ආකාරයෙන් අපිට මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය අපි දැනට අඩුපාඩුකම් තිබුණත් අපි මූල ධර්ම වශයෙන් පිළිගන්නවා අදහා ගන්නවා එහෙම කරගෙන අපි ඉදිරි බලන්න ගියොත් අපිට ඊගාවට ආම්බ වෙන අභියෝගය තමයි ධම්ම සම්මෝහය සහ ධම්ම වවත්ථානය කියන ධම්ම සම්මෝහය කියන්නේ අන්ධකාරේ ධම්ම වවත්ථානය කියලා කියන්නේ ආලෝකය. ධම්ම සම්මෝහය කියලා කියන්නේ මේ රූපයක් දකිනකොට ඇහැට රූපයක් දකිනකොට ඒක හොඳක් දැක්කත් නරකක් දැක්කත් කෙලස් වැඩෙනවා. කනට සද්දයක් එනකොට සද්දේ ඇහෙනවනම් ඒක දුකක්මයි ඒ කාන්තේම හොඳ දෙයක් ඇහුවත් නරක දෙයක් ඇහුවත් ඒක ඔය වගේ කෙලෙස වටේට පෝෂණයක් ලෙස දෙනවා. නාසයට එන ගඳ, දිවට එන රස, කයට එන පහස, හිතට එන හිතවිලි මේ සෑම දෙයකින්ම මේ කෙලෙස් වටේ පෝෂණය ලබනවා. අපේ ළඟ තියෙන කෙලෙස් ඕජාව වැගිරෙනවා. වැඩි වෙනවා. ඒක නිසා රූප බලන්නේ නැති, ශබ්ද අහන්නේ නැති, ගඳ නැති, රස නැති, කයට වේස නැති, පහත නැති, හිතට හිතවිලි නැති යම් චිත්තක්ෂණයක් වෙනවනම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ කෙලෙස් වැඩෙන්නේ අහේතුකෝනේ යම් ධර්මතාවයක් අනුවන්නේ ධර්මතාවයේ දන්න කෙනාට පමණ ඒ එන කෙලෙස් නොවැඩීම පිණිස ඇතුළු නොවීම පිණිස කටයුතු කරන්න පුළුවන් කියලා ධර්මය වවත්තාණය කිරීමේ ශක්තියක් ලැබෙනවා. මේක ඉතින් මේ අර බටේ ජාතකයට කර්මේ සහ කර්මඵලයේ පෙන්ලා දෙන එකේම ගැඹුර තමයි. නමුත් භාවනා කරන කෙනෙකුට නම් හරිය අමාරුයි තේරුම් කරලා දෙන්න. මෙච්චර මේ පින් කරලා ලැබු මේ හොඳ ඇස් දෙකට වටිනා රූප දකින්නකොට මොකද කියන්නේ ඔක නර්ග දෙයක් කියලා. මොකද කියන්නේ ඔක කෙලස් උපදිනවා කියලා. මොකද කියන්නේ ඔක දුකක් කියලා. ආසාවෙන් ඉඳලා මෙහෙම බණක් අහගෙන ඉන්නකොට ඒ බණෙන් කර්ම මට තේරෙනවා මොකද කියන්නේ ඔක දුකක් කියලා. මොකද කියන්නේ ඕක කෙලස් කියලා. නාසයට ගඳක්, දිවට රසක්, හයට පහසක්, හිතට වටිනවා භාවනා කරන හිතවිල්ලක් ආපුවම කොහොමද කියන්නේ ඔක නරක දෙයක් කියලා හරියට ප්‍රශ්න තියෙනවා. ඒක නරකක් නෙවෙයි, වැරද්දකුත් නෙවෙයි, මේ කෙලස් තෙතමනේ තේල් තේරුම් කර දෙන්න මේ මෙතෙන් මම අනගහනින්ද හිතාන හිතියේ. නමුත් මම හිතනවා සාර්ථක වෙයි කියලා වෙන ක්‍රමයකින් මම මෙතෙන්ට අනගහන ඇවිල්ලා මේක පෙන්ලා දුන්නොත් මම හිතනවා මෙතන ඉන්න උගව දෙනෙක් සුදුසුකෝ කියලා. සුදුසු නම් මගේ බණ හරි මුසුදුසු පිරිසක් නම් බණත් වරදිනවා වැරදිත් අහන්න වෙනවා සුදුසු කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කොහොමද මේ ඉන්න ඔක්කොමලා මොනම හරි කර්මස්ථානයක් අනුව භාවනා කරලා ඒ කර්මස්ථානය සියුම් තත්ත්වයට යනකම් ගිහිල්ලා තියෙන අත්දැකීම් තියෙනවා මේ පොදු ප්‍රකාශයට පස්සේ මම මෙන්න මෙහෙම මේ ප්‍රායෝගික ප්‍රකාශනයක් කරනවා මොකද්ද කර්මස්ථානෙට අපි ආනාපානිය ගනිමු. වෙනකත් ටිකක් ටිකක් පිම්බි බහැකිලිම ගත්තම ඒ ගැන හිතාගන්න. මෛත්‍රී ආදී වෙන කර්මස්ථානයක්වත් මේ ගැන හිතාගන්න අපි ආදර්ශයක් වශයෙන් ආනාපානිය ගන්න. ආනාපානියේ තියෙන මූලිකෝම ඊටාම ගොරෝසු අවස්ථාව. ඕලාරික. ඊගාවට එනවා සුකුම මුරුදු සුමුදු අවස්ථාව. ඊගාවට එනවා සුකුම තරත්. ලොකුම තර අවස්ථාව කියලා කියන්නේ ආනාපානයේ ඇත්තේත් නැති නැත්තේත් නැති හැපෙන තැන දැනෙන්නේත් නැති නොදැනෙන්නේත් නැති තැන. ඉතින් මෙතෙන්ද ඔක්කොමලා ඇවිල්ලා වැඩි දිනක ඇවිල්ලා ඉන්නවා කියන <clears throat> අදහසෙන් මම මේ විස්තර ඉදිරියට ගෙනිච්චොත් අපි හිතමු ඒ මුලින් මුලින් ආනාපානයේ සිව් වේගන යනකොට සද්දෝල වේදනාවල හිතිවිලි බාධා වැඩි වෙනවා නම් ඒ යෝගාවචරය කලකොල තත්යකටපත් වෙනවා. නමුත් ගුරුවරයා උපදෙස් දෙනවා නෑ නෑ ආනාපානයේ සිව් වෙනවා නම් අරමුණ ගුණ මුණ දාලා තියෙනවා නම් ශබ්ද වේදනා හිතෙලි තිබුණාට ඒවට හිත නොයොදා හෝ මේ ආනාපාන දිගේම ඉදිරියට යන්න පිණිස ධෛර්යමත් වෙන්න ආනාපානයට පණ දෙන්න ආනාපානියම ඇතුළු කරන්න කියලා. අපි හිතුව මේ தත්ත්වය තේරුම් ගත්තයි කිය. යෝගාවචරයේ දක්ෂකමට පිනට වරද වරද කියලා තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ යම් දවසක මේ යෝගාවචරය අත්දකින්නවා හොඳටම ආනාපානේ හෝ තමන්ගත් අරමුණේ ඉතාම සියුම් තත්ත්වවලටපත් වෙනවා. ඒ සියුම් තත්ත්වවලටපත් වෙනකොට පිටින් ශබ්ද ඇවිල්ලා අපිට දොරට තට්ටු කරනවා. කයේ වේදන ඇවිල්ලා දොරට තට්ටු කරනවා. හිතට හිතවිලි එනවා දොරට තට්ටු කරනවා. නමුත් අපි දන්නවා මේ වෙලාවේ ඕනෑ නම් හිතවිලි වලට යන්න පුළුවන්. ඕනෑ නම් ඒ ශබ්දය අහන්න පුළුවන්. ඕනෑ නම් ඒ වේදනාව විඳින්න පුළුවන්. නමුත් පුළුවන් තරම් එව්වා ආවට ගෙත ගන්න නැතුව එව්වා යෝජනා කරාට ඉස්තිර කරන්න නැතුව ආනාපානෙම යන්න හිත හදාගත්තයි කියලා හිතමු. ගුරුරැක් කියලා දීලා යෝගාවචරයත් ඒකට අහුම්කම් දීලා සද්ධාවෙන් හෝ කමන්නේ ප්‍රඥාවෙන් හෝ කමන්නේ. ඊට පස්සේ හොඳ සමාධියක් හොඳ ගැඹුරකට ගිහිල්ලා තමන් ආනාපානේ කයක් ගැන හැපෙන තැනක් ගැන ආස්වාද ප්‍රස්වාදිකේ වෙනසක් නැතුව නමුත් මුන්ට ආනාපානේ නිමග්න වෙලා ඉන්නකොට ඒ යෝගාවචරයට ශබ්ද බාධාවක් එනවයි කියලා. ඒක පාරටම කොයි යෝගාවචරයේ සද්දයක් නැත්නම් දොරක් වහනවා එහෙම නැත්නම් අකුණක් පිළිලයක් කොටනවා නැත්නම් කවුරු හරි කතා කරනවා මොකක් හරි සද්දයක් ආවයි කියන්නේ එතකොට මේ සද්දේට හිත ඇදී යෑමම අර හිතපු ඒ සාන්ත සුන්දර තත්වයට බාධාවක් නේ. උච්ච තමයි මේ කියන්න හදන කාරණාව. සද්දේ කියලා කියන්නේ ඇහිම කියලා කියන්නේ කෙලෙසයක්, සද්දේ කියන්නේ ඇහිම කියලා කියන්නේ බාධාවක්, සද්දේ කියලා කියන්නේ ඇහිම කියලා කියන්නේ දුකක්, අනිත්‍යතාවය. මේ වෙලාවේදී යෝගාවචරය එතෙන්ට එනකම්ම කරු කරපු ප්‍රතිපත්ති අනුව විශ්වාස කරන කෙනෙක් නම් මට වැඩි වේලාවක් මේ කයෙන් නෙවෙයි වචනෙන් නෙවෙයි හිතින්වත් සංස්කාර නැතුව සැලීම් නැතුව ඒ අරමුණේම ඉඳ තියෙන අවස්ථාව මේ සද්ද නිසා කැඩුණා. ඒ නිසා කය වේදනාවක් නිසා කැඩුණා. එහෙම නැත්නම් හිතවිල්ලක් නිසා කැඩුනා නම් අපිට ඒකට කියන්න තියෙන අර කිසිම හිතවිල්ලක් වේදනාවක් සද්දකින් බාධා නැතුව ආනාපානයේම নিমগ্ন වෙලා ආනාපානෙ නොතරුණා නොපෙනුණා නොතන එහෙම নিমগ্ন වීම සැපක් නම් ඇත්තටම ඇහිීම දැකීම මොනම දේ වුණත් එතෙන් දුකක් කරදරයක් වේද ඒ උකේ එකේ යම් කිසි කෙනෙක් මේ ඉතින්දී ආපු සද්දේ මේ බුදුහාමුදුරන්ගේ බණක් මට ඇහුනේ කියලා සන්තෝෂ වෙන්න හදනවනේ එහෙම නැත්නම් මගේ හිත කැඩුනේ බුද්ධ රූපයක් දැකලායි කියලා සතුට වෙන්න හදනවනම් නැත්නම් මට හිතුනේ ධර්ම කරුණෝ කියලා සතුට වෙන්න හදනවනම් ඒක ගුරුවරයෙක්වත් මං හිතන්නේ ආගේ කරයි කියලා. මොකද ඊට වැඩිය වටිනවා අර හිතපු නික්ලේශී తত্ত্বය. හිතේවත් ඇලීමක් නැතුව හිතපු తত্ত্বය. නමුත් මේක සමහරලාට ගුරුවරුත් වරද ගන්න වෙලාවල් තියෙනවා. නමුත් යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ විපස්සනා කරන කයේ ඇති වෙන දුෂ්චරිත නතර කරගෙන වචනේ දුස්සන්ත නතර කරගෙන මෙන්න මේ වෙලාවේදී ගත්ත වායෝ පොට්ටබ්බ ධාතුව කාය ඉන්ද්‍රියයේ නැත්නම් කායේ තියෙන සුමට සුකුම ගතේ හැපෙමින් පවතින කියලා ඒකත් නොදැනෙන නොපෙනෙන තත්ත්වයටපත් කරගත්තට පස්සේ අපේ හිතේ ඇත්තා වූ මේ නික්ලේශී తত্ত্বය මොන සද්දයකට වඩා මොන රූපයකට වඩා මොන ගඳකට වඩා මොන රසකට වඩා මොන පහකටත් වඩා මොන හිතිවිල්ලටත් වඩා නික්ලේශී. ආන්නේ ඒක දිගට රැගෙන යනවනම් සත්පුරුසයි. භ්‍රමජාලෙන් ගැලවිලා. ඒකෙන් වැටිලා ඒකෙන් දුරුවන් වෙලා පහ වෙලා දුරස් වෙලා අපි වේදනාවක සද්දක හිතවිල්ලක පැටලුණයි කියලා කියන්නේ ඒ යෝගාවචරයක් නම් තේරුම් ගන්න පුළුවන් සමාධිය කැඩීමක්. සතිය පෙළදී යෑම. කෙලසීම. කුපිත වීම. නමුත් ඒකට වළක්වන්න බෑ. අපිට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් විනාඩි 10න් 15න් පස්සේ ඔන්න සද්දකින් වේදනාවක් හේතුවෙක් කරනවා. අපිට මේක හොඳට භාවනා අත්දකපු කෙනෙකුට දැක් ගන්න පුළුවන්. එහෙම ගැලවුණාට පස්සේ ඒක විනාඩියකින් දෙකකින් මුළු තිබුණ සතිය සමාධිය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ඒ හොඳට නිස්සද්දව තිබුණු මීමැටි පොදියක් එක පාරට ඇවිස්සුනා වගේ. මීවැද්දෙක් ගිහිල්ලා මී පොදිය කඩනකොට මීවැද්ද වටේට අර ඔළුව වටේට අර මීමැස්ස කරකෙන්න වගේ අර තැම්පත්ව තිබුණු අපේ හිතවිලි ධාරාව සම්පූර්ණයෙන්ම මීවැද්දගේ වටේ කරකෙන මීමැසි පොදිය වගේ ඇවිස්සෙනවා. මුළු කය හැමතැනම මීමැස්ස වනිනා වගේ දිමි කෝට්ටක් වලට ගන්නවා වගේ එක පාරට වේදනා දෙන්න පටන් ගන්නවා. දාඩි දානවා, සහලවනවා, රිදෙනවා, ඔක්කොම ඉන්න පටන් ගන්නවා. හිතා ගන්නවා මේක මොහොතකට කලින් අර ආනාපානියවත් නොදැනි ආනාපානිය සංසිඳලා ඉන්න වෙලාවේදී තියෙන ගතිය මෙතන නැහැ. අන්න එතෙන් ගියාම ඔන්න ඔය தත්ත්වය නැවත නැවතත් අදිෂ්ඨාන පූර්වකව එතන ඉන්න පුරුදු කරපු කෙනාට තේනවා සෑම සබ්දයක්ම සෑම වේදනාවක්ම සෑම දෙකක්ම සෑම රසයක්ම සෑම පහක්ම සෑම හිතවිල්ලක්ම මෙන්න මේ නික්‍රේෂී தත්ත්වයකදී ගුරුසුයි කෙලසිලා කුපිත වෙලා තියෙන. ඒකට යට වුණොත් අර නික්කේසී తත්වය පාවා දීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි රූප බලනවායි කියලා කියන්නේ පිටින් ආපු රූප ආරම්මණය ඇහි වදින්න ඕන. කනේ වැදුනට නාසයේ වැදුනට දිවේ වැදුනට ඒක කුපිත වෙන්නේ නැහැ. ඇහි වදින්න. ඇහි විතරයි රූප වලට කුපිත වෙන උපගතිය තියෙන එක අපි කියන චක්කු චක්ෂු රූපය කියලා නැත්නම් චක්සු ප්‍රසාදය කියලා. ඕකේ වැදුනට පස්සේ ඒ වැදුනත් අපේ හිත තියෙන ආනාපානයේ নিমগ্ন වෙලා නම් අපිට රූප පේන්නේ නැහැ. හිත ආනාපානයෙන් කැඩිලා ඇහැට යා යුතුයමයි විඥානේ චක්කු විඥානේ බවට පත්විය යුතුයමයි රූප බලන්න. ඒක සාමාන්‍යයෙන් ඇත්ත එක වාහන කරන භාවනා කරන නැත්නම් ගැලපෙන්නේ නැහැ. නමුත් ඇත්ත එක වාහන භාවනා කරන කට්ටියට ගැලපෙනවා රහත් ශබ්ද. ආනාපානයේ හොඳට নিমগ্ন වෙලා හිත ආනාපානයේ නතු වෙලා නැමිලා ඉන්න වෙලාවට ශබ්ද ආවට එන ගැහුවත් දැනෙන්නේ නැත්නම් දන්නේ. කනක් තියෙනවා. ශබ්ද ඇවිල්ලා කනේ පීරි ගෑවෙන නමුත් හිත ගිහිල්ලා නැහැ කනට. හිත කනට ගියා නම් මේ දැන් ඇහෙන ශබ්ද වගේ දිගටම ශබ්ද ඇහෙමින් තිබිලා තියෙන නමුත් ආනාපානෙ ඉන්න තාක්කල් දැනෙන්නේ නැහැ. දැනුනොත් ඉන්ද්‍රියට කට විඥානයේ බැඳුනොත් කෙලස් තමයි. දුක තමයි. අනාත්මය තමයි. අනිත්‍ය භාවය තමයි. ඒ නිසා අපිට මේ වගේ තියෙන මේ අනිත්‍ය භාවයේ කෙලෙසිච්ච භාවය කුප්පගතිය දකින්න අදුගාන එක චිත්තක්ෂණයක් අධක දැක දැන දැන අර ඉස්හාම සුකුමතර ආනාපානේ ආස්තේ කරලා ඒකයි පෑදිගිය මේ බොරදිය කියලා තේරුම් අරගෙන තියෙනවා. එදාට නම් මේ යෝගාචරක ඥාන පුළුවන් පෑදිගියද බොරදියක් වෙන්න දෙන්න එපා. ඒක නිසා පුළුවන් තරම් වෙලාවක් අර මූලික ආනාපානෙ හිත තියාගෙන ඉන්න ඉන්නකොට ඉන්නකොට පහ වෙනකොට මේ ධර්මතාවය එනකන් ධම්ම වවස්ථානේ වැටෙන්න පටන් ගන්නවා. ධම්ම වවස්ථානේ නැත්තම් ධම්ම සම්මෝහයක් වෙනවා. කොච්චර ධම්ම සම්මෝහද කියනවනම් සමහර හිතනවා මෙහෙම කර කර ඉන්නකොට මට දෙවියෝ කතා කරනවා හේනවා. මට බ්‍රහ්ම ලෝක පේනවා, බුදුහාමුදුරුවෝ පේනවා. කය උඩ යනවා වගේ වැටෙනවා. අම්මගෙන් බිබු කිරිත් තේරෙනවා. හිතට එනවා පුදුමාකාර පටිච්චසමුප්පාදයක් කියලා අර ඒ වෙලාවට තියෙන සංඥා ටික පුදුම විදිහට ඔසවා තබන්න පටන් අරගන්න මේ පෑදිජේ වරකේ දන්නේ නැති අත්තු. ප්‍රත්‍යක්ෂ භාවනාව සහ මේ සිතාමේ භාවනාව කියන දෙක දන්නේ නැති අත්තු. ඒ මොකද මේ ධම්ම සම්මෝහය නිසා. අද අන්ධකාර ලෝකයක් තියෙන්නේ බාහිර නෙමේ භාවනා ලෝකේ උන්නෝතන. අරමුණෙන් වත් නිකලෙති. අරමුණේ තිබුණට අරමුණවත් නොදැන මේ ගත කරන චිත්තක්ෂණේ අපි කියනනම් පෑදිතිය කියලා. ඔකට මොන දේ වැටුණත් බොරුදී වෙනවා. සාමාන්‍ය දර්ශනයට කියනවා වතුරට පාටක් ගඳක් රසක් හැඩයක් තියෙන තාක්කල් වතුර කෙලෙසිලා. පාටක් ගඳක් රසයක් හැඩයක් නැති තාක්කල් වතුර ඉතාමත්ම පිරිසිදුයි. ඒ නිසා අපි අවදියෙන් ඉන්නවා නිදිත් නැහැ, මැරිලත් නැහැ. නමුත් ඉන්නේ ආනාපානයේ බවවත් නොදන්න මට්ටමට ආනාපානයේ සියුම් කරගෙන ඉන්නවා කියලා කියන්නේ හොඳම හොඳ භ්‍රමජාලයෙන් ගැලවිච්ච ධර්මය ආශ්‍රය කරන කයෙන් වචනයෙන් හිතෙන් කෙලෙස් නැති හොඳ පැහැදිලියක්. ඉපස්සේ පේනතර ඉන්න බෑ. අර පරිකසිත විභංගිත දෙකේ ඉන්න පටන් ගන්නවා. බයක් එන්න පටන් ගන්නවා ප්‍රස්ත භාවයක්. අපෝ මං කොහේ ඉන්නවද දන්නේ. කොච්චර වෙලා හිටියත් දන්නේ නැහැ. මේ ශරීරයේ යටපැත්ත උඩපැත්ත තියෙනවද දන්නේ නැහැ කියලා මොකද්ද තත්ත්ව භාවයක් එන්නේ. ඒකෝට විප්‍රහන්දනයක් එනවා අයට හිතට ඇස්තිකවත් කරලා බලන්න නැත්නම් හිමීට අතගාලා හරි බලන්න ඕනේ කැලේ ටික ඔක්කොම තියෙනවාද කියලා. ඔන්න උතනින් තමයි කෙලෙස් පටන් ගන්න. උතනින් තමයි මේ මෝහය පටන් ගන්න. උතනින් තමයි මේ වාද පටන් ගන්න, දර්ශන පටන් ගන්න තේරෙන්නේ. ඉතින් යම් චිත්තක්ෂණයක අපි ගත්ත අරමුණ මුදුන්පත් කරන සාක්ෂාත් කරගෙන අරමුණේම හිත පවත්නවා නම් මෙතෙන්දි නිතරම මම කියනවා අරමුණක් නොදෙන්න මට්ටමට අරමුණේ හිත පවත්න මොන්න තරම් පිළිසිදු කියලා හිතන්න. මෙන්න මේ වෙලාවේදී පේන සාධ්‍යයක් කියලා කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පස්සිත චක්කු විඥානං කියන මේ තුන දන්න කෙනෙක් තමයි. ඇහැට රූපයක් පේන්න රූපයක් තියෙන්න ඕනේ පොට්ට වෙච්ච නැති කන වෙච්ච නැති ඇහක් තියෙන්න ඕනේ ඒ විතරක් නෙවෙයි හිත ඇහැට යන්න ඕනේ හිත තියෙන ආනාපාන නිමිත්තන රූප සංනාර තිරගා තුන් දෙනාම වෙන්න නැතුවා ඇස් දෙක ලවත් බැරි වෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඔය මාර පරාජය කරනකොට අර තුන් දෙනාගේ නටන්න පුළුවන් සෙල්ලම් ටික නැතුවා මොකද උනේ බලන්න කෙනෙක් නැහැ ගිහිගේ හැරලා යන්න ඉස්සෙල් දවසේ නාටිකාංගනාවට මොකද උනේ? දාන්න තියෙන 64 මායම්ම දාගෙන තියෙන තියෙන සෑම රූපලාවන්‍යයක්ම මත කර නටන්න, ගයන්න, වයන්න සීරම් පටන් ගත්තා. මිත්‍යදී ඇහැලා බුදිය ගත්තා. ඉවරයි. නාටිකාංගනාව නැතුව ප්‍රේක්ෂකෙක් නැහැ. ඔය වගේ අපේ හිත ඇතුළට නැමුණොත්, තිබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ ඇතුළට නැමුණොත් මොන්න උලේ අපෑවට ඇවිල්ලා රූප මාර්ගයෙන්, ශබ්ද මාර්ගයෙන්, ගන්ධ මාර්ගයෙන්, රස මාර්ගයෙන් ඒකට කවදාකවත් කෙල ගන්න පුළුවන් කමක් නැහැ. කෙලෙන්නේ ඉන්ද්‍රියකට බැඳුනොත් පමණයි. ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ මනට. ඒ නිසා අපි ඉන්ද්‍රිය හයම අරගෙන ඉන්න වෙලාවක මොන්න තරම් කෙලස් දෝරාවක්, ධාරාවක්. දෝරේ ගලනවා කියලා හිතන්නේ. ඉතින් ඒකවත් හොඳ රූප බලන්න හදනවා. හොඳ ශබ්ද අහන්න හදනවා. හොඳ ගඳ හොඳ රස කියලා කියන්නේ සාමාන්‍ය තෘෂ්ණාව. ඒක අල්ල බදාගත්තට පස්සේ බලවත් උපාදානයකටපත් වෙලා අපිට අර අරමුණේම නිමග්නලා ඉන්න తත්වය අන්ධකාරයක් විකාරයක් වැරදීමක් වගේ පේනවා. රූප බැලීම සද්ද ඇහිම තමයි ප්‍රකෘති වශයෙන් පේන්නේ. මොකද සර්වඥාන්සේ මෙතන පෙන්නනවා මේක ධම්ම සම්මෝහයක්. ධම්ම වවත්තාණය කියලා කියන්නේ ඒ ධර්මය ධර්මයේ වශයෙන් දැන ගැනීමට අවශ්‍ය කරන මූලික විවේකයේ හිතට දීලා තියාගන්න පුළුවන් නම් එතනදී අපි අර කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියෙන් ඇති කරගත්තට වඩා කෙලෙස් ඇතිවීම පිළිබඳව මූලික පාඩමකට යනවා ඒ පාඩම තුලින් අපට අපේ පිරිසුදුකම හෝ කෙලසීම 100% අපේ වගකීමට එනවා නමුත් ඒ චිත්තක්ෂණය විතරයි කොයි චිත්තක්ෂණයේද ආනාපානයේම හිත නිමග්න වෙලා ආනාපානයේ ආස්වාද ප්‍රසවාස දෙකවත් වැටෙන්නේ නැත්තරමද සිුම් වෙලා හැතෙන තන හිත තියාන හිතන තනේ ස්පර්ශවත් වෙන්නේ නැත්තර සිුම් වෙලා නමුත් හොඳ විශ්වාසයෙන් හිත දෙන්න පුළුවන් නම් අන්නේ චිත්තක්ෂණේ පේන අපිට ධම්ම සම්මෝහය නැහැ ධම්ම වවත්ථානයක ඉඳ ලැබෙනවා මේකේ රූපයක් පේන සත්‍යයක් යන ගන්න යන්න නම් රූප, චක්කු විඥාන චක්කු ප්‍රසාද කියන තුන එකසේ. සෝතයකට නම් ශබ්දයක් සෝත ප්‍රසාදේ වැඩිලා හිතේ තෙන්ට යනවා. ආන්න මේ විදිහට ධම්ම සම්මෝහය ධම්ම පවත්තාණය කියන මේ ආලෝකයේ අන්ධකාර දෙක බලනකොට ලෝකේ යම්තා සම්මස්තකතා ඥාන සම්මාදිට්ඨි නැති සත්වයෝ වැඩිද අඩු සත්වයෝ ඇති සත්වයෝ අඩුද අන්න ඒ වගේ තමයි අපි භාවනා පරියන්කයක සම්මතනේ ධම්ම සම්මෝහයේ අවස්ථාව බොහෝ වැඩි ධම්ම වවත්තාන ඉතාමත්ම tikai නමුත් ඒ ටික වටිනවා අර විශාල වූ ධම්ම සම්මෝහයට වැඩිය මොකද අපි අඩු ගානේ දන්නවා මේක පෑදිසිය මේක බොරුදිය කියන්නේ කරලා කරලා කරලා කරලා වැරදිලා වැරදිලා වැරදිලා හිත නරක වෙලා නරක වෙලා නරක වෙලා දවසක හරි අපි හිරිලා තියෙනවා මෙන්න මේ කියන කෙලෙස් නැති තැනට. తాවකාලිකව. එනිසා ඒක වටිනවා. කවදා හරි දිනන්නේ ඕකමයි. ඒ මොකද? මේක නිත්‍යයි සුඛයි සුභයි ඇස් දෙක ඇරිලා හෝ නැතුව හෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙනවා නම් ඒ තා කනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න ඔය සම්මෝහය ඔන්න ඔය වවත්තාණිය දෙක ඇති කරගන්න සෑහෙන දුරට ඔය කම්මසකත ඥාන සම්මාදිට්ඨිය අවශ්‍යයි. අන්න එහෙම වුණොත් විතරයි මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් වෙන්නේ මේ අර කියන හොඳට ආනාපානෙ නිමග්න වෙලා මේ ඉන්න තැන ඉන්න වේලාව නොදන්න මට්ටමට ගියාම මොනම තාලකින්වත් එතන මමෙක් මගේ කියලා දෙයක් හෝ ආත්මයක් කල්පයක් බලන්න කියලා දකින්න හම්බෙන්නේ නැහැ. එහෙම සංඥාවක්වත් එන්න විදියක් නැහැ. මේක ඉස්ත්‍රි පුරුෂ භාවයක්ද කියලාවත් හිතෙන්න විදියක් නැහැ. ඒක උදේද දවල්ද රැයද කියලාවත් හිතා ගන්න විදියක් නැහැ. හිතුවා නම් පැහැදිලියට බොරදී එකතු වෙනවා. ආන්නේ තත්වයේදී මමෙක් මාගේ අමාගේ කතා ආත්මයක් ඇත්තේ නැහැ. මේකට කියනවා ධම්ම වවත්තාණී කියලා. මෙතන මේ වගේ මෝඩ අදහස් එන්න ඉඩක් නැහැ. එන්නෙම සැලෙන බයටපත් වෙච්ච තෘෂ්ණාගත හිතට පමණයි. මේ මම මාගේ ආත්ම කියන தත්ත්වේ එන්නේ. අන්න රාණාපාණේ වගේ තැනට ගියත් ඒ පමණින්ම හෝ මේ මම මාගේ ආත්ම தත්ත්වෙ ඉන්නෙත් නැහැ. එහෙම தත්ත්වයක් ඇති කරන්න පුළුවන් කිසිම සාක්ෂියක් ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ නිවන් ලැබලා එහෙම නෙවෙයි. තාම නෑ මේ මේ මේ තදංග නිබ්බුති වශයෙන් එතන එතන අපිට වැටෙනවා මේක ඉන්න තාක්කල් මොනම බොරදියක්වත් මේකට දාන්න බෑ බොහෝම පැහැදිලිව ඉන්න පටන් ගන්නවා. මෙන්න මේ ධම්ම සම්මෝහය දිගට පවත්වන්නමයි ඒක කෙටි කරලා කියනවනම් ඒ කමට අනුසුද්ධ කරන්නේ. හැම වෙලාවෙම යෝගාවචරගේ හිත මේ මට මේ ඉස්ත්‍රි රූපයක් දක්වා. ඒකෙන් මොකද්ද අදහස් වෙන්නේ? එනසම් මොනවාක්වත් නොපෙනී යමන් ඊගාට මොකද කරන්න ඕන? එහෙම නැත්නම් මගේ හිත හොඳට දැන් සමගියලා තියෙන කොහොමද විපස්සනාට හරවන්නේ? ওই ටික තමයි යෝගාචර විතරෝම අහන්නේ. මතක් කරගන්න ওই සෑම දෙයකින්ම කරන්න හදන මේ පෑදීතියට බොරට එකතු කරන්නයි හැකිතා අන්නර කියන අනමුණේම නිමක්ත වෙලා. නැත්නම් අති සුකුම තත්ත්වයට නගන් අරමුණපත් කරලා මේකත් ලොකු දෙයක්. ඒක තුළ පමණමයි ධම්මවාත්තානෙ සිද්ධ වෙන්නේ. මේ පිට ගිය ගමන් ඇති වෙන්නේ චින්තාමේ ඥානමයි, තර්ක ඥානමයි, කෙලෙස් සහිතයි. ආන් මේ විදිහට මේ යෝගාවචරයට මේ කෙලෙස් නැති මෙතන කියන සඳහන් කරන්නේ කයින් වචනේ සිදුවෙන පරිවිවිතිකම කෙලෙසුත් නෙවෙයි නීවරණ ගැන පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි අනුසේ වශයෙන් තියෙන මේ කෙලෙස් නැති తాවකාලික තත්ත්වයට යන්න පුළුවන් නම් ඒක මට දිගට පවවන්න පුළුවන්, තියා ගන්න පුළුවන්, රකින්න පුළුවන් කියලා අදිස්ථානයේ ආවන ඒ ඉන චිත්තක්ෂණයට වැඩි දෙකක් වගේ. චිත්තක්ෂණ දෙකකට වැඩි තුනක් වගේ. තුනකට වැඩි හතරක් වටිනවා. එන්න එන්න එන්න පුදුම කටකැවිල්ලක් ගැම්මක් දෙකක් එන්න බලන්න. ආන්න එහෙම යනකොට තමයි යෝගාචර තේන්නේ සෑම කෙලෙසයක්ම උපදින්නේ හේතුවක් ඇතුව. රූප එළිය තිබුණට අන්ධ වෙච්ච නැති ඇහක් අපි ළඟ තිබුණට අපේ විඥානේ එතෙන්ට යන තාකල් ඒ රූපවලින් කෙලස් උපදින්න බෑ. ඒ නිසා කියනවා තාක්ෂණික වචන නැත්නම් භාවනා ලෝකේ කියනවා අනින්ද්‍ය ප්‍රතිබද්ධ රූපවලට කෙලස් උපදවන්න බෑ. ඉඳුරන්න බැඳුනට පස්සේ තමයි කෙලස් උපදින්නේ. ඒ කියන්නේ ඉල්ලගෙන කෑමක් කරන්නේ. හැදගෙන නෑමක් නාන්නේ. කොක්කොඩ් ළමයි පන්තිය ගුරුවරු නැති වෙච්චාම එකිනෙකාට විදිහ ගන්න. ඇන්සලෙන් අහින්ද වගේ බය කරනවා. ඉතින් අර බය ළමයි නිතරම කීට ආපුවාම කියලා කියනවා අනේ පිට මෙයා මට බය මොන දිහා බලන්න විදිහට කිසිම බලන්නේ නැති ඉන්නේ කියලා. ඉවරයි බලනවා බැලුව ගම නරු විදිහට. උවිත් උවිත් තේදීන සංදාන ගැටියක් තියෙනවා. ඉතින් අර ළමයි බින් බලාගෙන ඉඳලා නිකමට හැක්කොනේ බලන බලනකොට විදිහට. බලන්න පිටු කොයි බලයි. ඔච්චරයි. මොනවාගේ බොහෝම සුළු කාරණාවක් තියෙනව ඇස් එක වහන්න පුළුවන් ගැතිය නැතිනම් මොකද කරන්නේ? නැති විරක්තිල බල බල ඉන්න වෙනවා. බැලුවත් මෙන්න වගේ හිත මං කියන. මොන්නේ ඇස් එක වැහිලා තමයි ආනාපානෙ හිත නිමග්ග වෙනවා කියන්නේ. සද්ද ඇවිල්ලා ආරාධනා කරනවා. නමුත් සද්ද අහන්න කෙනෙක් නැහැ. රූප ඇවිල්ලා ආලිස්සම් දානවා, ආලිස්සම් පානවා. බලන්න කෙනෙක් නැහැ. එහෙමනම් බලනවා නම් අපේ විසින් විධානයක් සහිතව චේතනාපූර්වකව මේ ආනාපාන තිබුණු විඥානයේ ඇහැට යන්න ඕනේ. එතකොට ඇහත් පණ තියෙන්න ඕනේ, රූපත් තියෙන්න ඕනේ. ඔන්න එතකොට ඇහෙන් කෙලෙස් උපදිනවා. ඉතින් අපි කියන ලස්සන රූපයක් දැක්කා භාවනා කරන හරියේ පාළුවේ කම්මැලි දැන් නම් පෙර කළ වාසනාවට වගේ ඔන්න හොඳ රූපයක් දැක්කා කියලා ඉතින් අපි උදම්මනවා. මේකද සම්මෝහය කියන්නේ මොකද්ද කියලා තියෙන්නේ. ධම්ම සම්මෝහය සහ ධම්ම වවත්තානේ ඔතන නම් ඊගාවට ඇතිවෙන පච්චේ වාස්ථානිසා පච්චේ සම්මෝහ පච්චේ කියලා කියන්නේ මේ සෑම දුකක්ම අපි විහිං දොර අරගෙන අපි විහිං ඒ ප්‍රවේශ පත්‍ර දීලා ගත්ත දුක් මේක තියෙන්නේ. අන්නේ දොර ප්‍රත්‍යේ වැටීම. ඇති වෙන්න නම් කිසියම් කෙලෙසක් නැතුව චිත්තක්ෂණය දෙකක්වත් ඉඳලා මේකයි මිනිස්සුන්ට යන්න පුළුවන් උතුම්ම තැන මේකයි භ්‍රමජාලය ගලවන තැන මේකයි භාවනාව කියලා කියන්නේ මෙතන පුළුවන් තරම් gedara කරගෙන හුරු දෙය කරගෙන ආවගේ පැලස්ස වගේ කරගෙන එයින් පිට රූප ශබ්ද ගන්ධ රකින්න දකින්න සෑම වෙලාවම කෙලෙස් වලට දොරලා තියෙන බව දැනගත්තා නම් ඒ පුද්ගලයාට තේරෙනවා මේ හැම රූපයක්ම දකින්න ඉස්සෙල්ලා අපේ හිත ඒකට අවසරයක් දීලා තියෙනවා. බ්‍රහ්මෙකුට බෑ අපිට රූප පෙන්වන්න. යක්ෂයෙකුට බෑ අපිට රූප පෙන්වන්න. බුදුහාමුදුරන්ට බෑ අපිට රූප පෙන්වන්න. දේවදත්තයෙකුට බෑ අපිට රූප පෙන්වන්න. අපේ මේ ඡන්දය කැමැත්ත මේ චක්කු විඥාණයට ඉද දෙන ගතිය ඇති වෙනවා. ඉතින් ඒක අපි දන්නේ නැතුව ඒක යටපරක් කරගත්තට පස්සේ අපි ඉතින් හැම කෙනාටම වගේ. බයස කලබලයට අපි රූප පෙනුනට බලන. ශබ්ද ඇහෙනවට අහන. ඒකෝට ඒකේ මනුස්ස ගතියක් නැහැ. ශබ්ද ඇහුනට නාහා ඉන්න පුළුවන්. රූප පෙනුනට බලන්න තු වෙන්න පුළුවන් නම් ඒක භාෂාවේ සඳහන් කරන මොකද ඇත්තත්තේ අන්ධෙක් වාගේ ඉන්නේ කියලා කියනවා. කන් ඇත්තේ බීරෙක් වාගේ ඉන්නේ කියලා කියනවා. මොකද යමක් තමක් කරගන්න පුළුවන් වුණාට කොන්ද පන්නේ නැති මිනිහෙක් වගේ හිටපන් කියලා බේරෙන්නේ කියලා. මොනම තාලකින්වත් බේන්න බැන්නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා කියනවා. ඉතින් අන්නර වෙලාවේ ආනාපාන හොඳතෝ නිමග්න වෙලා ඉන්නකොට අපි මලමිණිය තමයි. එතන නිරෝධ සමාපත්තිය වහම මිනිස්සෙක් වාගේ සංඥා වේදනා දෙකක් නැහැ. මම නැවතත් කියනවා මේ විදෝස සමාපatti කතාවක් නෙමෙයි මේ තියෙන්නේ ඒ චිත්තක්ෂණයක අපිට යන්න පුළුවන් බවට වාසනාව පැහැදිච්ච වෙලාව. සාදාංග වශයෙන් නිවනක් ලැබීම. ඉතින් මේක අදහන් නැතුව මම දැන් කොහොමද මේක විපස්සනා කරවන්නේ? එහෙනම් තමයි ඊගාට මොකද කරන්න ඕනේ? ආදි වශයෙන් මේ පැහැදිච්චයට බොරදී එකතු කරනවා නම් කමඨාංශුද්ධකේදීම පමණමයි ඒක බේරුම් කළා දෙන්න තියෙන එකම ක්‍රමය. මොකද මේ යෝගාවචරයට ඒ අනිවාර්යයෙන්ම Taman ඒ කරපු දැකපු හොඳ දේ කියන්නේ. ගුරුවරයා අහගෙන ඉන්නෙම මේ මනසයා පෑදීදී හොයාගෙන යනවද බොරදී හොයාගෙන. ධම්ම වවත්තානේ හොයාගෙන යනවද ධම්ම සම්මෝහයේ හොයාගෙන යනවද? පච්චේ වවත්තානේ හොයාගෙන යනවද පච්චේ සම්මෝහයේ හොයාගෙන යනවද කියලා ඒ ගුරුවරයා මෙන්න මේ පැත්තටයි දිහාවටයි මේ කමඨාන් සුද්ධ කිරීමේදී යොමු කරවන්නේ කියලා දන්න ඥානවන්ත යෝගාවචරයාට ගුරුවරයා නැතත් පරියන්කේදී මොකද ජීවෙන්න පටන් ගන්නවා. මොකද මේ සාකච්ඡානුග්‍රහිතය කියලා දෙයක් බුදුහාමුදුරන් අඳුනලා දීලා තියෙන්නේ. ඇයි මේ කමඨාන් සුද්ධ කිරීමක් ඕනේ කරන්නේ? ඇයි මේ සංයම් භාවනා කරන මේ සෑම සංදිස්ථානයේදී අපි වැරදි පාර තෝරගන්නේ? ඒ කෙලෙස් ප්‍රවාහය මේ ලෝකයේ හැදලා තියෙන කෙලෙස් වලට. නිවන් දකින්න නෙවෙයි. නිවන් දකින්නේ අර කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය ඇති, ධම්ම සම්මෝහය ඇති, පච්චේ සම්මෝහය, ධම්ම සම්මෝහය නැති, සත්‍යය සම්මෝහේ නැති සත්පුරුෂයෝ හරිපාර වැරදි පාර දෙක අතර කලකොල වෙන ඇත්තෝ පුළුවන් තරම් ඇදලා ඇදලා ගන්නවා හරිපාරට. ඉතින් අවාසනාවකට වගේ කියලා දෙනකොටත් තේරෙන්නේ සැපයෙන් දුරුංක දුරුවන් කරන්න හදනවා. මොකද හුඟක් දෙනේ භාවනාවට පෙළඹෙන්නේ උඩින් යන්න අනුන්ගේ දේවල් ඈත තියලා අහන්න මැජික් පෙන්වන්න එහෙම ආපු කට්ටිය ඉඳන් තියෙන ඕකනම් ඉතින් මොකද මේ ආනාපාන එක තැනක ඉන්නවයි කිව්වහම හරි කම්මැලි. හරි පාළු. කිසිම මේ සිලිලාරයක් නැහැ. සමනල වර්ණ නැහැ. ඉතින් කර්මස්ථානජර ඉතින්ද මෙතන මේ යොමු කරනකොට හිතනවා මේක නෙවෙයි. නිවන ඔයිට වැඩිය අල්ලන්න පුළුවන් දෙයක් වෙන රත්තරන් වගේ දෙයක් වෙන්න ඕන පුරයක් වෙන්න ඕන කියලා හිතාගෙන. එහෙම හිතාගෙන ඉන්න ඇත පෝෂණයක් සඳහා වෙන්න ඇති භාවනා කළ භ්‍රම ලෝකේ යන්න පුළුවන්, දිවි ලෝකේ යන්න පුළුවන්, මෞකාර විජයන් වාසයේ වගේ යන්න පුළුවන් කියන මත ලෝකේ පහළ වුණේ. මොකද වැඩි හරියක් ඉල්ලන්නේ ඒකනේ. නමුත් සරුවචනාන්තේ ඇත්ත ඇති ඇති දේශනා කරන කිසිම එහෙම තරක් ඇත්තේ නැහැ. කිසිම එහෙම ආත්මයක් ඇත්තෙත් නැහැ. මේ නාසයේ ඉස්සරහ නැත්තම් මූණේ ඇස්පනා පිටමයි ওই තත්ත්වේ තියෙන්නේ. ඕක පෑදිතියට ආපෙලාදී පෑදිතිය නඩත්තු කරන්න පුළුවන් නම් සම්මත කතා ඥාන සම්මාදිට්ඨිය පහළ වෙනවා ධම්ම වවත්ථානය පහළ වෙනවා පච්චේ වවත්ථානය පහළ වෙනවා එතකොට මේ පුදුලට තේින්න තියෙනවා මේ පච්චේ හරිය තේරුනොත් ලක්ෂණ සම්මෝහයේ දුරු වෙලා ලක්ෂණ වවත්ථානයනවා මේ දේන මේ අස්පනාකට පේන දේන අනිත්‍යමයි ඒ මොකද රූප බලන්නමයි හිතේ ආසාව තියෙන්නේ සද්ද අහන්නමයි හිතේ ආසාව තියෙන්නේ මේ වගේ ආනාපානේ නිමග්න වෙලා ඉන්න එක විශ්වාසම නැහැ වහා පෙරලෙන සුළුයි. බොහෝම අනිත්‍යයි. ඒ වගේම තමයි ඒ මෙතන හිටියත් කම්මැලි ඒකාකාරී. රූප ශබ්ද ගන්ධ වල පසුවට ගියාම ඒකේ හොඳ දේ ලැබිච්චාම ඒකත් වහාම නැති වෙනවා. නරක දෙයක් ලැබුණොත් එතන දුක. ඒ නිසා මෙතන අනිත්‍යයි දුකයි මේකට ආත්ම ස්වરૂපයක් දෙන්න බෑ. ඉතින් නිත්‍ය සුඛ සුභ ආත්මයතියත් එක්ක නාර මේක නිකන් බංකොලොත් වීමක් වගේ තේ. විහාරු දෙයක් වගේ තේ. වසන්න බැරි දෙයක් වගේ තමයි පේන්නේ. ඉතින් හිතන්න යම් කෙනෙක් භාවනා කළා තනියම මේකට ආවොත් කවදද අපි මේක ආසාවෙන් බාරගන්නේ. මේ නික්ලේශී තත්ත්වේ රූප නැති, ශබ්ද නැති, ගන්ධ නැති, රස නැති, ස්පර්ශ නැති කිසිවිදයක් දෙයක් කවදද අපි ආසාවෙන් බාරගන්නේ. මේක ඉතින් කන කැස්දාවෙක් දියසිතුරෙන් අහස බලන එක වෙන්න පුළුවන් මේක නම් කවදාකවත් වෙන්නේ ඒ නිසා දරුවත් සංසේ දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය පරතෝච ගෝසෝ යෝනිසෝ අජත්තම් මනස අජත්තා යෝනිසෝ මනසකාරය. මහන්නේ මේ සම්මිය දෘෂ්ටි ඇති වෙන්න නම් කරුණු දෙකක් ඕනේ පරතෝ ගෝෂය අත්‍යවශ්‍යයි. බුද්ධ ආදී උත්තරනාහලගේ බණ ඇහෙන්න ඕනේ. මේ නික්ලේශී தත්වයයි රැකිය යුත්තේ ඒ රූප ශබ්ද ගන්ධ රස වලට ඉරියව් මාරු කරන එක නෙවෙයි. ඒක සංසාරේ පුරුදු කරන බව හැබෑව. ඒකට දුවන බව හැබෑව. නමුත් පරතෝഘോഷයෙන් පෙන්නන මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඒ වගේම ධම්මවත්ථානේ, පච්චේවත්ථානේ, ලක්ෂණවත්ථානේ කියන මේ කරුණු මාර්ගයෙන් අර ඇති කරගත්ත පෑදෙදිය බොරදෙදියට කලවම් වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් නම් පමණ මේ මනසට ලක්ෂණ ප්‍රතිවේදයමයි සිද්ධ වෙන්නේ. දිගින් දිගට දිගින් දිගට පේනවා මේක නඩත්තු කරනවා කියන එක දුවන අස්තෙක්කට අලුපෝල් ගෙඩියක් කියනවා. ඉදිකට සුදක් උඩ අබෑටයක් සම්පත් කරලා තියන්න හදනවා වගේ. පන්සලක් හොඳට උල් කරලා උල පැත්තෙන් නැගිටලා තියන්න හදනවා. මේ උදයක් කරන තේකක්. නමුත් යම් අවස්ථාවල ඔය බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට තේරෙනවා මෙතෙන්ද යන ඇත්ත ඉන්නවා. ඒකම නැවත නැවත කියනකොට ඒක නීරස බවක් ඇති වෙලා කමඨාන් සුද්ධකෙට එපා වෙනවා. මම මට පුදුමයක් තියෙනවා ඇයි මට එපා වෙන්නේ නැත්තේ කියලා. සංකමත්තක් තියෙනවා නෙවෙයි මට එපා වෙන්නේ. අම්බුරොත් කවුරු හරි කතා කරලා ඒක දිනු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අර ගුරු කන්දිස්වාසි කියන්නේ ඒකයි. කමඨාන් සුද්ධ කරන්න යනවයි කියලා කියන්නේ දත් ડોක්ටර් කෙනෙක් ආවට යනවා. ඉතින් ගියාට පස්සේ අර සිලා ඩ්‍රිල් එක තියලා අල්ලපුවාම හස්තෙන් බලන් ගත්තා ඇඟම දාලා. මුළු ඇඟ හිරිගැටෙනවා. ඉතින් ඒකල තමයි ඔය දත පුරවන්නේ. අන්න ඒ වගේ කමඨාන් සුද්ධ කිරීමට බය මොකද? අපි හරිය කැමැති මේ රූපෙන් සද්දට, සද්දෙන් ගන්ධයට, ගන්ධෙන් රසයට ඉරියව් මාරු කරමින් යන වැඩවලට නමුත් අර නැවත නැවත කමඨාන් සුද්ධ කිරීමේදී මතු කරලා දෙන්න හදන මේ පච්චය සම්මෝ පවත්තානේ ලක්ෂණ පවත්තානේ වගේ දේවල් නීරසලකයක් තියෙනවා. ඒකාර සාමාන්‍ය මේ කතාවක් තියෙනවා නුපුරුදු දීගට වැඩිය මට හොඳ පුරුදු කන වැන්දුම කියලා. කන වැන්දුම වෙලා තියෙන්නේ දීග කියලා තමයි. අනවැද්‍යයෙන් කවුරුත් උපදින්නේ නැහැ නේ. නමුත් කතාවට කියන්නේ මොකද්ද? මට නුපුරුදු ජීවිතයට වැඩි හොඳ පුරුදු කණවැන්දුම නිසා භාවනා කරන්න පුළුවන්. නමුත් ඔය නීරස ගති කම්මැලි ගති එනවනම් ඒ වෙනුවට වැඩි හොඳ බුලත් ටිකක් කාලා කවුරුත් එක්ක බොහොක් වකුරටලා කතා කරන්නේ. මුත් මේක වෙන්නේ මොකද්ද? අර ඇති කරගත්ත ඉතාමත්ම පිළිසිදු පෑදීදියට දෝනේ බොරදී එකතු කරන එකයි. අපි මේ ධර්මයේ වෙනුවෙන්, ශාසනය වෙනුවෙන් අපි වෙනුවෙන් කරගෙන උත්කෘෂ්ඨ කෘත්‍යයකට කෙනෙකුට ඉඩ දෙන එකයි. ඉතින් එහෙම වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ භ්‍රමජාලේ කැරකෙනවා අපිට කියනක නැහැ කියන කවුරක් අත්ද. උන්ව හතර ගියාට පස්සේ තමයි මේ ධිට්ඨි උපාදානවල තියෙන හතරේ පස්සේ එක නිවන කියන්නේ මොකක්ද කියලාවත් වැටහෙන්නේ. එහෙම නැත්නම් අපි නිවන ප්‍රාර්ථනා කරලා මොනවදෝ කරනවා නමුත් නිවන පිළිබඳ හැඟීමක්වත් ගන්න බෑ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒවා එකින් එක එකින් එක පොතු ලියා දැමීමෙන් පමණයි මේ කෙලස් වටේ කියන අවිද්‍යා තණ්හා උපාදාන දීලවන්න පුළුවන්. ඒක කවදාකවත් කර්ම බවට පත් වුණාට පස්සේ දීලෙන්නේ නැහැ. ඊට පස්සේ විපාක නොදී අරින්නේ නැහැ. ඒ නිසා කර්ම වශයෙන් එන්නේ ඉස්සල්ලාන් කෙලස් වශයෙන් පවතින නම් අපේ හිත පුළුවන් තරම් පරිඋත්ථාන කෙලස්, විචිකම කෙලස්, පරිඋත්ථාන කෙලස්, අනුසය කෙලස් දක්වාම සුද්ධ කරලා ඒ සුද්ධ தත්ත්වය හැකි තාක් දුරට හිතට වදලා දෙන්න දෙන්න දෙන්න දෙන්න පේනවා. ඒක කරන්න පුළුවන්. පුළුවන් වෙලාවේ කරගත යුතුයි. ආනේ පැත්තට ගියා නම් එමෙහිට එමෙහිට එමෙහිට වෙන්නේ මොකද්ද මේ කෙලෙස් වට වියලවක්. සෝවාන් වෙනකොට සර්වඥාන්සේ පෙන්ලා දෙනවා මේ මහා සාගරයේ තරංගෝ මහා මේ මේ කෙලෙස් සාගරය පුංචි පොල් කට්ටක වතුර ප්‍රමාණයට විතරක් අඩු කරලා තියෙනවා. ඒ තියෙනවා. වැවෙන්න පුළුවන් තත්ත්වය තියෙනවා. විශාල අඩු කිරීමක් කරනවා. ඊට පස්සේ ටික තමයි සකදාගාමි අනාගාමි හරියත් මාර්ග වලින් කෙරේ. ඒ නිසා අපි යම් චිත්තක්ෂණයක අරමුණේ නිමග්න වෙලා ඉන්නවනම් පුදුමාකාර ගුණයක් ඒකේ තියෙනවා. ඒක දිගින් දිගට යනවනම් කියලා නිම කරන්න බෑ. ඒ වගේම රූපයක් දකිනකොටම දන්නවනම් මට දැන් ඔන්න කෙලෙසයක් උපන්නා. ඒකනේ සද්දයක් ඇහෙනකොටම ගන්ධයක් දැනෙනකොටම මෙනෙහි කරලා දැනගන්න පුළුවන් නම් අපිට විශාල වශයෙන් මේ කෙලෙස් ඕජාව ප්‍රවාහය කපන්නේ. ඒ නිසාම වෙන්නේ නැති අපි මෙනෙහි නොකරන්නේ මොකද ඒ තරම්ම අපි සංසාරිකෝ කෙලෙස් වලට කැමති. ඒ නිසා මේක ඉතලා අහලා වෙන්න පුළුවන් දෙයක්ද කියලා බලලා හැම අහන දකින්න වාරයක් පාස ඇසීම දැකීම මෙනෙහි කරනවනම් ඒ වගේම අරමුණේ හොඳට නිමග්ලා ඉන්න පාරයක් හැකි තාක්ෂුවට ඒ දිගේ පවත්නවනම් අපි කරන්නේ මේ කෙලෙස් වට වේලවන එකයි. ඒක කවදාකවත් අනුන්ට අනුන් කෙරේ කරන්න බෑ. තමන්ට තමන් කෙරේ කරන්න පුළුවන් සිද්ධ වෙන වර්තමාන වශයෙන් පමණ. නිසා මේ සාකල් කරගෙන ගිය වැඩපිළිවෙලේ මේ බණකට වඩා මේක <clears throat> කමඨාන් සුද්ධ කිරීමක් බාහිරපත් වේවා කියන එක තමයි මගේ අදහස. එතන යම් කෙනෙක් මේ සත්‍යයට ඇවිල්ලා මේක තේරුම් අරගෙන ඉඳලා මේ <clears throat> ධර්ම කොටාගත් කිට්ටු කරගත්තා නම් තමයි කමඨාන් සුද්ධ කරගත්තා වගේ වෙනවා. ඒ නිසා මේ වස් කාලයක් ගත වෙන්නේ බොහොම දෙනෙක් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරනවා. මේක ධර්ම ආදාසයක් වාටපත් වේවා දැනගෙන තමන් නික්ලේශී භාවයට පත් කරගත්ත පිරිසුද්ධියක් වාටපත් කරගත්ත මේ විඥානස්කෝතය නැවත කෙලෙස් වලටපත් වෙන්න දෙන්නේ නැතුව වෙනවනම් දැනගෙන දිගින් දිගට මේ නික්ලේශී භාවය පවත්වාගෙන යන්නත් මේ ධර්ම දේශනාව හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන නැත කරනවා කියන දිනාටම හැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදාන වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ